නැගී මම කෞරණීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා විද්‍ය සම්පන්න පින්වත්නි අපි තවත් අඟහරුවාදාවක් ලැබුණේ අපි මේ පැයක් වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අපවත් කියලා කටුකුරුදී ඥානද සාංශීචි මේ ඉදමෙදීම දේශනා කරවෙච්ච මේ නිවෙන නිවීම දේශනා පිළිබඳ මුත්‍රිත දේශනා ඉදිරිපත් කරගෙන ඒක පිළිබඳව අපි විවරණයක් අපිට ගැළපෙන විදිහට අර්ථකථන දැක්වීමක් කරගන්නයි. ඒකට මානසික දෙන්න සම්බන්ධ වෙන්නේ නැත්නම් ඉස්සෙල්ලාට කරා සම්බන්ධ වෙනවා. ඉතින් අපි කරන්නේ ඒකට මේ දේශනාවට ලක් කළ කියවලා ඒක විසාකච්ඡාවේ විවිධ සාකච්ඡාවට ලක් කරගන්න එකයි. ඉතින් මේකේ 87 වෙනි පිට දක්වා අපි කියවලා තියෙනවා කියලා මගේ වාර්තාවල තියෙනවා. 88 88 ජවනිෂේදේ කියලා ඉතින් අපි ඉල්ලා සිටමු මොකද හඳුවාගේ 88 ජවනිෂේදේ නැත්නම් ඉදා නතර කරපු තැන සිට ඉදිරියට සාකච්ඡා සඳහා ලේඛනයෙන් කොටසක් සභාගත කරන විදිය. ආශ්‍රය සංයත පස්වෙනි දේශනය 88 පිටුව දෙවෙනි ඡේදේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අයං උච්චති භික්ඛවේ භික්ඛු නේව ආචිනාති න අපචිනාති අපචිනිත්වා තිතෝ නේව පජහති න උපාදීයති පජහිත්වා තිතෝ නේව විසේනේති න උස්සේනේති විසේනිත්වා තිතෝ නේව විදූපේති න සංදූපේති pāli භාෂාව නොතේරෙන කෙනෙකුට වුණත් මෙතන මොකක්දෝ අමුත්තක් පෙහෙලිකා ස්වරූපයක් තිබෙන බව පේනවා. උච්චාරණයෙන් පවා. මෙතන කියන්නේ මේ රහතන් වහන්සේ අයං උච්චති වික්කවේ බික්කු මහණෙනි මෙබඳු වූ භික්ෂුවක් පිළිබඳව මෙහෙමයි කියන්න වෙන්නේ මේව ආශිනාති න අපචිනාති මේවට වචන සොයා ගැනීමත් පහසු නෑ ඒ තරමට විශේෂ ගැඹුරු අර්ථ තියෙනවා මේ වචනවල. මේව ආශිනාති න අපචිනාති. අපට සමහර විට කියන්න පුළුවන් මේ භික්ෂුව රැස් කරන්නෙත් නැහැ, අස් කරන්නෙත් නැහැ. ඊළඟට කියනවා අපචිනිත්වාචිතෝ මේව පජහති න උපාදීයති. අස් කරලා සිටියේ මේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳවයි. ඒවා අතහැරපු බව ප්‍රකාශ කරලා ඉවර වෙලයි මේ ටික කියන්නේ. එතකොට මේ භික්ෂුව අර විදිහට අස්කර සිටියේ නේව භජහති න උපාදීයති. අත්හරින්නෙත් නැහැ, අල්ලගන්නෙත් නැහැ. ඊළඟට කියනවා වජහිත්වා තිතෝ අතහැර සිටියේ අත්හැරීම සම්පූර්ණයි. ඒක නිසා නේව විසේනේති න උස්සේනේති. මේ වචන දෙකේ විශේෂ අර්ථයක් තියෙනවා. සේනා සංවිධානය කිරීමත් සේනා විසිරවා හැරීමත් කියන එක වගේ. එතන අදහස අපට කියන්න පුළුවන්. විසිරවා හරින්නෙත් නැහැ, එකතු කරන්නෙත් නැහැ කියලා. ඊළඟට කියනවා විසං විසේනිස්වාතිතෝ මේව විදූපේති න සංදූපේති. අර විදිහට විසිරවා සිටියේ මේව විදූපේති. විදූපේති කියලා කියන්නේ තිඹ හරිනවා. සමහර වෙලාවට කියනවා විදූපයන් තිත්තති මාරසේන කියලා. මාරසේනාව තිඹ හරිනවා කියලා. සමහර වෙලාවට යොදනවා. මෙතන මේ තිඹ හරිනවා කියන අර්ථයි. මේව විදූපේති න සංදූපේති. තිඹ හරින්නෙත් නැහැ, දල්වන්නෙත් නැහැ. සංදූපේති කියන එකට දුම් රස්සනවා, දල්වනවා කියන අර්ථය ගන්න පුළුවන්. මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ පදමාලාව යොදලා තියෙන්නේ රහතන් වහන්සේ අර කියාපු ඈඳුතු සංකල්ප වලින් මිදුන බව පෙන්눔 කිරීමටයි. මේක හැබැයි ඈඳුතු සංකල්ප වලින් මිදුන කිව්වට මේක පෙන්නලා දෙන තියෙන ක්‍රමයට උපනායනයක් තියෙනවා එකින් එකට එකින් එකට තල්ලු කරගෙන යනවා ඒක සම්පූර්ණ අතහැරීමක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් එකක් අතහැරියට පස්සේ ඊගා පුරුකට සම්බන්ධයක් නැති වෙනවා. මේක නෑ දෙකක් පෙන්නලා දීලා ඊට එක ඒ දෙකෙන් එකකින් තව එකකට تعلق කරනවා. ඒකෙත් දෙකම බැලලා දීලා ඒකෙන් එකකින් තව එකකට تعلق කරනවා. මෙන්න මේ න්‍යායට මම දන්නේ මොකද්ද කියන්නේ කියලා මේ කියනවා නේව ආචිනාචින අපචිනාචි. එකතු කරන්නේත් නෑ රැස් කරන්නේත් නෑ කියලා චක්ක වීවරයි. අතාවේ ඉවසි රැස් කරන්නේ නැති වුණාට කියන රැස් කිරීම රැස් කරන්නේ නැති කතාවෙන් ඊගාට පුරුකක් කරනවා. ඉස්සර නිදාරක් කරන්නේ නැහැ. ඒක සීනුව ගැන ආයෙ කතා කරන්නේ නැහැ. දැක්කිනුව ගැන ආයෙ කතා කරන්නේ නැහැ. රැස්කලේ රැස් කළාට මේව පජහතිනේ උපාදීයදී ඒ රැස් කරපු දේවල් ආයෙ ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් බදාගන්නෙත් නැහැ කියලා. මම රැස් කරපු දේවල් අල්ල බදාගන්නෙත් නැහැ. හැබැයි ඒක ආයෙ යනවා එනවා යනවා එනවා තියෙනවා. එදී ආලබන්ධනයක් නැතුව. ඒකට මේ අස්කර එකතු කරනවා ආචිනාති අපචිනාති ඒ එක එක කොටසක් අල්ලගෙන ඊගාට කතන්දරයක් ගොතනවා. ඒ දෙකක් වෙනවා. ඒ දෙකම එකක් කරගෙන කතන්දරයක් ගොතන නිසා මෙතන 100 100ක් වල පරිච්ඡේද ඉවර කරන්නේ බුදුරජාණන්සේ අපිව ගෙනියනවා පාඩේ. ඉතින් ඒකෙදී මේ සාමාන්‍ය ඥානසෝන්ස ඉදිරිපත් කරන එකම විස්තර කරගන්න පුළුවන් අපි රූප ධර්ම විතරක් ගත්තොත් රූප ධර්ම ගිවන් කරනවා. ගිවන් කරපුවා ආකාසානං ඡායතයට යනවා. මොකක්ද නැහැ. ආකාසානං ඡායතනය කියලා ඒක අල්ලගන්නෙත් නැහැ. ඒකත් හරියෙන්නේ නැහැ. ආකාසයෙන් කියන්නේ අල්ලන්න දෙයක් නැහැ ඒක. ඒක අල්ලන්නෙත් නැහැ. ඒකත් හරියෙන්නේ නැහැ. ඒක අල්ලගත්තම වතාරින්නෙත් නැතුව ඒ කියන්නේ ආකාසානංශය අතහරිනවා කියලා කියන්නේ රූපය අල්ලනවා කියන්නේ. රූපය අල්ලනවා කියන්නේ ආකාසානංශය අල්ලගා. මා ආකාසානංශයත් අල්ලගන්නවා කියන්නේ. ඉතින් මෙච්චර මහසින් භවනා කරලා කරලා කරලා ආකාසානංශයතනෙ කියන දුක ගෙවන සම්පූර්ණ ගෙවන් කරගත්තට ගියාට ඒක මගේ කියලා අල්ලන්නේ නැහැ. මම මේ ආයාසින් ආකාසානංශය දුකවගත්ත මේ ආකාසානංශයෙන් මගේ මම දැන් රූප දාගන්න ඉක්මවව කියලා අල්ලගන්නේ තරක අතාරින්නෙත් නැහැ. වරින් වර වරින් වර ආකාසානංශයතනෙ කියනවා. ඉතින් මේ වගේ චක්‍ර හතරක් පහක් කරකනකොට සාමාන්‍ය දේශීය ක්‍රමෙත් නෙමෙයි මේකේ තියෙන්නේ. සම්පූර්ණ මේට්‍රික්ස් එකකුත් නෙවෙයි තියෙන්නේ අමුස්කමේද කරකොල කරකොල කරකොල කරකොල ගෙනියනවා. ඉතින් ඒක ඇරකිල්ල මේ සාමීය රීකී අධ්‍යාපනයේදී තමයි කියන දකුණට දින අධ්‍යාපන කරනකොට අහුවෙන්නේ නැහැ. ඒක ඥානන්තසාරි උත්සාහ කරලා පෙන්වන්න හදනවා. නමුත් ඒ පෙන්වන්න හදන එක නිදර්ශනයක් දුන්නා නම් මෙතන පංචපදං සම්මි කියලා සමස්තය පෙන්නනවා එක කෑල්ලක් එක්ක රූපේ එක්ක වේදනාව එක්ක සංඥා එක්ක සංස්කාර එක්ක ආනපනියක් අරගෙන පෙන්නනවා නම් මම හිතනවා මේට නිදර්ශන ගොඩක් ඉත්පදීන මට්ටමට එන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි මේ මට්ටමින් දිගට කියවමු. ඉස්සරහට සමහරලාට ස්වාමීන් වහන්සේ මේකට හොඳ ශික්ෂණ උදාහරණ දෙන්න ඉඩ තියෙනවා. මේකට පෑන් කරන්නේ ඒ වාගේම වෙනකත් තබා අපි නිතර පාවිච්චි කරන ධම්මපදයේ පවා බ්‍රාහ්මණ වර්ගයේ කියනවා මේ විදිහෙම ගාතාවක්. යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති දීතද්දරං විසංයුත්තං සමහං රෝහි ගාත්මනක් රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා. ගාත්මන කියලා කියන්නේ එතන රහතන් වහන්සේ පිළිබඳවයි. යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිසති යමෙකුට එතරක් හෝ මෙතරක් හෝ එතර මෙතර දෙකම හෝ නැද්ද ඊසද්දරං විසංයුක්තං පහව ශෝකය ඇති විසංයෝග වූ ඒ කියන්නේ බැඳීම් වලින් නිතුන ඔහුට මම රාක්මණයයි කියන කියන එකයි මෙතනක් කියනවා අර විදිහට එතරක් නැහැ මෙතරක් නැහැ ඒ දෙකමත් නැහැ කියලා. මේක සමහර විට ගැටලුවක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ පිළිබඳව අපි කල්පනා කරන්නේ සංසාර සාගරයෙන් එතෙර වෙලා එතෙර ගිහිල්ලා ඉන්න හැටියට වගේ. නමුත් මෙතන මේ දක්වලා තියෙන්නේ ගැටලු විදියේ ස්වරූපෙකින් ඔය විදිහම තාමත් වටිනා සූත්‍රයක් තියෙනවා සුත්ත නිපාතයේ මුල්ම සූත්‍රය උරග සූත්‍රය. මේ උරග සූත්‍රය මහා පුදුම සූත්‍රයක්. මේ සූත්‍රයේ ගාථා 17ේම අගපද දෙක එකමයි. දැන් අර සමහර සංගීතාදියේ තියෙන්නේ ධ්‍රුව පදය කියලා නොවෙනස්ව යෙදෙන පද තියෙන්නේ. ඒ වගේම මේ සූත්‍රය පුරාම එකම පද දෙකක්. ඒ ගාථා 17ේම දකින්න ලැබෙනවා. මොනවද මේ පද දෙක? සෝබික්කු ජහාති ඕරභාරං උරගෝ ජිඤ්ඤමීව සචං පුරාණං ඒ භික්ෂුව මේ රහතන් වහන්සේ පිළිබඳවයි කියන්නේ ඒ භික්ෂුව එතරත් අසහරිනවා මෙතරත් අසහරිනවා කොහොමද උපමාව දක්වන්නේ උරගෝ ජින්නමීව සචං පුරාණං හරියට සර්පයේ සමාගේ දි รา ගිය හැව අත්හරින්න වගේ මෙතන මේ හැව පිළිබඳ උපමාව ඉතාමත් විශේෂයි. මේකට නිදර්ශන වශයෙන් ඔන්න එක ගාථාවක් ගත්තොත් යෝ නාජ්‍ය ගාමා භවේසු සාරං විචිනං කුප්පනීව උදුම්බරේසු සෝබික්කු ජහාති ඕරපාරං උරගෝ ජින්නමීව සචං පුරාණං යම්කිසි භික්ෂුවක් භවයේහි සාරයක් නොදකින්නවා නම් ඉඟුල් පිටක මල් සොයාගෙන ගිහිල්ලා ඒක නොලැබුණා වගේ අන්න ඒ භික්ෂුව සර්පයේ හැව අත්හරිනවා වගේ මෙතර එතරත් අත්හරිනවා කියලා. ඒ විදිහට හැම ගාථාවෙන්ම කියවෙන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි. රහතන් වහන්සේ භවය පිළිබඳ රාග ආදී ඇල්ම් අතහැරිය. මේ භවයෙන් කොටසක් වන ලෝක විවහාරයේ තියෙන ඈඳුතු පදවලින් නිදිලයි කියන එකයි මෙතන තියෙන්නේ. දැන් එතකොට රහතන් වහන්සේ ලෝක විවහාරය දිහා බලන්නේ සර්පයෙක් තමා අතහැරපු හැව දිහා බලන්නා වගේ. සමහර වේලාවට අපිට දකින්න ලැබෙනවා සර්පයින්ගේ ඇඟේ හැවඩින්ගක් දැවටිලා තියෙනවා. සමහර විට අපට හිතෙන්න පුළුවන් මේ සර්පයා හැවත් අරගෙන යනවා කියලා. අන්න ඒ විදිහට තමයි මේ රහතන් වහන්සේලාත් සෞපාදිශේෂ නිබ්බාන ධාතු කියලා වචනයක් කියනවා. මේ වචනය අනුව බලලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ රහතන් වහන්සේලාගේ උපාදානය ඉවර නැහැ. තව ඩිංගක් ඉතිරි වෙලා තියෙනවා කියලා. සෞපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා සඳහන් වෙනවා. රහතන් වහන්සේ තමන්ගේ විමුක්තිය ලැබුවටත් පස්සේ නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ලෝකේ ජීවත් වෙන අතර ඒ පංචේන්ද්‍රයන්ගෙන් බාහිර අරමුණු සම්බන්ධයෙන් යම් කිසි විදිහකට විදිහකට ලෝකේ ජීවත් වෙනවා. ඒ වයින් ප්‍රයෝජන ගනිමි. ඒක දැකලා සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ යම්කිසි උපාදානයක් තියෙන නිසයි කියලා. අන්න එතනදී අපට ගන්න තියෙන්නේ අර සර්පයාගේ උපමාවයි. අතහැරපු හැව මේ ශරීරයේ තවම එල්ලි එල්ලි තියෙනවා වගේ. ඒ විදිහේ සත්වයක් රහතන් වහන්සේ පිළිබඳව තියෙන්නේ. මේකම ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැව පුත්තජනයාට ඔය ගාණක්වත් නැහැ ඔබ තින්නේ ආල්පිටියාපද කිවිතුල්පිටියාපද ඒක රයුඩ දිනෝ ආවදිතේට අනුපදිතේට ඒක අනවශ්‍ය පටලවිලි හැදෙන්නේ ඉන්දියාපම් පටලවිලි විතරයි. නමුත් භාවනා කරන්න ගියාට පස්සේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි පිරිසුදු වෙච්ච හැම කෙනාටම ධිට්ඨි විසුද්ධි කියලා පටලවිලා කියනවා. ඒක සාමාන්‍ය සීල විසුද්ධි චිත්ත විසුද්ධි නැතිවෙස් නැහැ. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ පල්ලෙහා තියෙන කතා කරන සල්ලි සූත්‍රයේදී පෙන්නනවා මේ චුන්නාම්ගේ ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ নানা ආකාර දෙච්ච උපදිනවා අත්වාද උපසාර පරිසංයුත්තයි ලෝකවාද ප්‍රකාශිත මේ ලෝකේ තියෙන දේවල් මේ මොනක්වත් කියන විදිහට හැම එකම දේශපාලන වශයෙන් දික්ටි ගන්නවා ආර්ථික වශයෙන් ගන්නවා කන්න පොට නැති කරලා තියෙන පහන් විතරයි උසෝ ඒ පරිපූර්ණ කරගන්නේ මොනවද කියන එක විතරයි උරදින දික්ටි ගත නැහැ ඒ නිසා භාවනා කරන්න ගිය කෙනාට සීල විසුද්ධිය සම්පූර්ණ වෙච්ච ගමන් පිස්සුවක් හැදෙනවා ඔක්කොම සිල්වන්ත කරගන්නවා මම සිල්ලන්ත කරපු එක නැත්නම් සිල්ලා කියන්නේ අම්මා අප්පා සිල්ලා කියන්නේ අල්ලමුද සිල්ලා කියන හිත ඌ කටුවකට දානවා. ඉතින් කඩේ කාට කිසිම ගන්නව හැංගිලා නිකන්. ඉතින් ගැටුවට පස්සෙ හැංගෙනවා. ඉතින් කියන්නේ කාට අංගිනවා. ඒ නිසා ධන සංගණී සතුවාදීලා තියෙනවා සීලපත රකින්න කරා සංසාරයෙන් බැඳෙන්නේ ද්වේෂය නිසා. සීලපත කඩන එක සංසාරයෙන් බැඳෙන්නේ තණ්හාව නිසා. හරිම ලස්සනයි දෙයක්. කාම කාම කියලා කාන්තාවට බෑනකොට හොරෙන් කීයක් හරි හම්බ කරගන්න ඕන කියන්නේ. ඌ තණ්හාවේ. සිල්වන්ත වෙනාට පස්සේ මොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අනිත් මිනිස්සුගේ දීපගෙන තුලට ඌ මැරෙන්නේ තණ්හා ද්වේෂයෙන්. ඒ වගේම පිටාව භවයට බැඳෙන්නේ ද්වේෂයෙන්. සිල්ලතු අසුර කරනවා කියන එක පිස්සු බල්ල අසුර කරනවා. දකින් දකින් කහබනවා හබලපනේ ගන්න පිස්සු බල්ලනවා. ඒ නිසා සිල් රකින්න ඕනේ සිල් රකින්න නැතුව. ඒක දින නැති කට්ටියත් එක්ක ඉන්නකොට එන ජොලි. ඌ විශ්ටි දුස්ති දිනා, ආදුස්ති දිනා, සූදු කෙලිනා. ඒක නිහිය ගණන් ගන්නවා කාලා බින්දින් එකක් කිව්වේ මට නියම ඉතලයි. ඒ තරහ හැදලා මොකක් කරන්නේ? ඉල්ලන්තයේ කියන්නේ නේද? ඉතුම් මේ අරුගේ પરම්පරාවට වලිනවා. ඊට පස්සේ ඊට වැඩි භයානකයි සමාධිය හරියට පස්සේ. අද අද මේ වෙනකොට සෑහෙන පිරිසක් ඉන්නවා ඊට වැඩිය පෙරදට වැඩිය දීවරුද්දට වැඩිය සමාජයයි දා කිට්ටු කරන්න බෑ කිට්ටු කරන්න බෑ ඔක්කොම ගෑවෙන්න හයි බලන්න කත්තේ ඉන්නේ බලන්න ඉතින් බලන්න සිද්ධුත් නෑ සමාජයට නැට්ටු ආයෙත් තුන කතා කරන්නේ මේක මේ වගේ වෙලාවට කතා කරනකොට දිට්ඨි කියන්නේ යුසුන් කියන මොකක්ද නැහැ අන්න භූතයි ලෝකේ කියලා ඒගොල්ලෝ අර දිට්ඨි එකට දිට්ඨි දාලා දෙපැත්තකට බෙදලා මේගොල්ලෝ විශ්ෂකාරී වෙනවා ඉතින් ඒක මම ඒ කල්හාදී මතක් කරා ඒ මේ කද්දිනිය සූත්‍රය අපිව ගත්ත මේ සූත්‍රයේදී අනාලයන්ගෙන පොතේ කියලා කියනවා දික්ක 62කින් 49ක්ම තියෙන්නේ සමාධිය තියෙන මිනිසුන් විතරයි. 13ක් තියෙන්නේ ඥානවන්තයෙක් විතරයි. ඒ සමාධිය ඥානයක් නැති කර කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද නම්බු පාඩලට කියලා කියන්නේ ඔය ජීවිතය කියන්නේ හැමෝටම හැදෙන්නේ ඒක ඇත්තටම තමයි නම්බු පාඩලට. ඒක නැත්තම් පෙටේ. මොකක්ද ලෙඩෙක් අපෙන් මගේ මැච්චා ඔය කියන්නේ ප්‍රශ්නේ නැහැ නේ කිව්වක. මැනිකේ ටයිටල් දෙන නම් කාර ලඩක් ඒක. අද වෙනවා හොඳට. හදුනත් සබයි. ඊළඟට තමයි දික්ටි විශේෂය. ඊට පස්සේ මේ දික්තියේදී එයා අර තමන් හදාගත්ත සමාධිය කියන්නේ මට පළවෙනි ධ්‍යානය කියනවායි කියලා පළවෙනි ධ්‍යාන නැති කරත් එක්ක සංසන්දනය කරනවා. සත්‍යය කරලා පරිවර්ජය ඇතිලා ශ්‍රේෂ්ඨත්වයේ කියකියා ඒ කාඩම්බරයක් කරගෙන ඒක ගත කරන්න හැම හැරිලා කැහැල්ලක් ඔළුව පැටලිලා තියෙනවා. අර පැටලිලා තියෙන කාඩම්බරයක් කරන ඕම් බලව මතක් කරලා කැවිලා තියෙනවා කියලා අර හැලිච්ච හැවේ කැහැල්ලක් තියෙන දෙන්නේ නෑ. ඉතින් ඊට පස්සේ ආදිවෙන්දියාට යන්න එපා යන්න ඕනේ නැහැ කියලා කියන ඕකේ ආදීනව දැක්කට පස්සේ ආදිවෙන්දියාට ගියාම යුතුයම් මේක පරිණතියක් නැත් ධානයක්ද වෙන්න බඩු වෙන්න ප්‍රීතිය ඊට අල්ලපු ඉස්සරහ සරත් දෙකේ පේනවා ඊට. ඊට ඉතින් තුනේ යන්නේ ගියාට පස්සේ කියනවා අයියෝ පීටි හරිම ළමා වැඩක් නේ. සුඛේ කියලා කියන්නේ එහෙම නේ බොහොම හොරච් එකක්. මේ ලෝක ගන්න පුළුවන් උතුම් එක කියන්නත් බෑ කාටවත්. හරිම උතුම් කියලා. ඒ චතුත ධ්‍යාන. ඉතින් නම් හරිම උපේක්ෂා කරගත්තා නේද? ඊසිනා කියන කෙනා නේද? ඊට පස්සේ පේනවා ධාමයේ ඉන්නේ කක්කාවේ කියලා රූප ලෝකේ. අරූප ලෝකේ ඊට පස්සේ කවදා හරි මුකුත් නැති දෙයකට ගිහිල්ලා හතිය පිටවපු දවසේ අරමුණක් නැති තැනක ආකාසානයි ඡායතන වගේ තැනක ඉතින් කල අපි මේ පොළවේ ගිහිල්ලා තියෙන ආසනතර දැන්නේ පොළවෙන් ඉස්සුවේ ඔන්න එදාට තේනවා දුක ධර්මනේ ගැලවුණාට පස්සේ වෙන කිසි. ඉතින් වෙලා දැන් අපි අර මිනිස්සු වගේ ට්‍රැෆික් ජෑම් ප්‍රශ්නයක් නැහැ අපිට. අපි උඩින් යන්නේ යනකොට වෙනවල් දැන් ට්‍රැෆික් ජෑම් වල මේක ඕන් ගගා දඟලනවා හරි මේ ඒ පල්ලෙහායින් යන වෙලාවේ. 33000 කුඩින් යන වෙලාවේ මොකක් ප්‍රශ්නයක් නැහැ. ඒකෝට යා දන්නේ මේ රූප ලෝකේ ඉක්මවත අරූප ලෝකවල බාල දෙකේ ඉන්නේ. ඊවස විඥාන කැස්සිට යන හැම ලබන ධ්‍යානයක්ම මානකාරක වෙනවා. එහෙම නැත්නම් අල්ලගත්ත දේ පදනම් කරගෙන සංසුනේ නිපාතයට සත්‍ය සත්‍ය නිපාතයට දාලා නැත්නම් 20 20 දෙවෙනි නිපාතයට දාලා වරනවා. මගේ ධ්‍යානය. මම ලබාගත්ත ධ්‍යානය. අරකට වැඩිය මේක හොඳයි. මේක කල්පනා කරලා කියනකොට අමුතුම ලෝකයක් තියෙනවා. ඉතින් ඒ ටිකට ගිහිල්ලා තිබුණාගේ පහළ වෙන ඉස්සල ලෝක ආලාර කාලෙම උපකාරකත් දැන් ඉතින්වත් යාගන්න බැරි කට්ටිය මේකට ගියා වගේ වාද කරාට එතෙන් යන්නේ වීසි නෑ. ඉතින් ඉතින් මේ ලබාගත් එකක් හරිනවා කියන්නේ. දැන් ඔක්කොම හිතා ගන්න පුළුවන් මේ ආකාසාන ඡායයේ අතාරිනවා කියන කෂ්ඨ ගන්න පුළුවන්. ආකාසාන ඡායයේ අතාරිනවා කියන්නේ ආය රූපවලම ඉන්නේ සුව. අහකොලක් යන්නේ. ආකාසානං ඡායසේ ලබා ගැනීමට පාත කරපු රූපය නැවත ගන්න එක තමයි අරෝපියත් ඇහින්නේ. ඒක හරියට පරිදිසල වැටීමක් වගේ. එයාගේ තියෙන කයිදසල වෙනවද ගණන් ගන්නෑ. මම ආයෙත් රූපෙට වෙන ප්‍රශ්නේ නෝ ආයෙ ගන්නවා. ආයෙසනේ යන්නේ ආකාසානං ඡායසේ. ආකාසානං ඡායසේ කියන්නේ වැඩිපත් ඉන්න බෑ. අපව වැඩි රූපෙ. ඒකෝද මෙයාට රූපේ අරූපේ දෙකට නොසලක තැනකට එකකටවත් අපි මායින් නොකර ගන්නවා ඒක කියන්නේ කරුවත් අංශය සෑහෙන උත්සාහ කරන ඒවට කියනවා නිබ්බාන පරිසංයුක්ත වේදනාව එහෙම නැත්නම් ශුන්‍යතාව ගන්නේ බුදුන්ද අපේ ගෙන වචනේ කියනවා ආකාසානංශයයෙන් ගැන කිසිවක් නැතිව ධ්‍යාන අමතමගේ සතිය මම කියන ප්‍රශ්නේ අවස්ථාවේ නැවත සබ්ජෙක්ට් එනකොට රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් කියලා කඩන කර්මයක් නෙවෙයි මේ අරූපේ නිමාව කියන රූපේ පැමිණීම මේ කිසිම අතහැරපු දෙයක් තමයි අර හලපු අවපු හැලේ හැදී හලපු හැදී කියන්නත් තියෙනවා ඒක ආඩම්බර වෙන්නත් එපා ඒක ලාභයක් කියලා හිතන්නත් එපා ඉතින් ඒක මේ කියන්න හදන මම දැන මම මේ කතා කරාට කට්ටියගේ මූල දියවලනවන බස් වෙනවා කට්ටිය හොල්මන් දැනනවා ඒ කියන්නේ තේරෙනවා තමයි නිරපතන්ට අපව වැටෙනවා කියන කප්පිය අවශ්‍ය දෙයක් භාවනා දිනුවා. ඒක වැටීමක් නෙවෙයි. ඒකෙන් තමයි මම නැගිට්ටා කියන එක තේරෙන්නේ. ඒක සැරයක් වැටලා දහස්වර වැටෙනවා. ඒකට ආය නැගිටින්න ඕනේ පරෝපදේශ රහිතව මම නැගිටිනවා. ඒ නිසා මේ වැටීමේ තමයි ලබාගත් දේ අතහැරලා අපව වැටෙන එකේ තමයි මනුෂ්‍යකම. ඒකෙන් පිටකේ හිත නැවත මූල කර්මස්ථානට ගැනීමේ දක්ෂකම විතරයි විපස්සනාව කියන්නේ හිත පිට යන එක ගන්න බෑ. ඒකට දික්ක හදන්න යන්නත් එපා. මනුස්සය කෙලසුණයි කියන්නේ යන්නත් එපා. මේ හේතුඵල ධර්මයේ තේරෙනකම් ආපහු හොදෝරම දෙනවා. ආපහු හොදෝරම දෙනවා. මේ මඩට දාන වෙලාවේදී අයියෝ අපි අර තිබුණු පිරිසුත් සත්‍යයෙන් කුඩා මේ කෙලසුණා නේද කිය ප්‍රශ්නේ කඩන්න දීලා තියෙනවා මේව මේක කාක්කල් නාගතාවෝ දෙකක් මං කියලා දෙන තාමත්ම ශ්‍රේෂ්ඨයි රස්පේ කරසුස්වා කියන කර කරසුස්වා කියලා ඊයතින නීචිගේ පොතේ. අනිත් එක ජොනතන් ලිවිස්ටන් සීහා. මේ දෙකම නාවකතාවය. ඒ ජොනතන් කියන මේ මොහොදු ලිහිණියක් කැම බීම ගැටක දාලා මොහොතේ ඇතුළට පියාගන්නවා. ඌක කන්න දුන්නේ නැහැ. මිනිස්සු වැඩිම මාළුවා ගන්න හදනවා නම් මොකද කියන්නේ? අන්න කෑදර జాතියක් මොකද කියන්නේ? මේකෙන් වෙන්නේ මොහොත ඇතුළට යනවා. ගිහිල්ලා මොහොත මොහොත අඟලක් විතර තියෙති පීනන්න පුළුවන් වෙනවා. ඒක කෙලින්ම උඩට පීනන්න පුළුවන් වෙනවා. ඒක කෙලින්ම ඇවිල්ලා මොහොතට වැටෙන්න පුළුවන් වෙනවා. මේක උඩ ශිල්පේ වෙනවා. මේ පයිලට් කෙනෙක් කතා කරන්නේ නැත්තම් අන්තිම ශිල්පි ගණ කරනකොට ඔයාලා ඇඟ කිට් වෙලා කිට් වෙලා කිට් වෙලා මාකාර සාහන්සක් වෙනවා. මේ කම්මුද කරන්නේ. ඒ හිතේ කලින් මොහොත තියෙන්නේ නැහැ. හැබැයි මෙයා ඒකාට රජකම ගන්න තියෙන මොහොදු පැටි. මොහොදුින් පැටි. හරි කාස් කරන දැන් රජු. වෙන්නන්න බෑ මේ මොහොසා. මොහොදු දෙනවා. මොකද මොකද පැටි කල්ලාගෙන ගන්න ගන්නේ නැහැ. උඹු ගන්නවා. අම මූ එන හරි සන්තෝෂිත මමකට මෙයාවා කියනකොට අප වේලවන කාර්ය ශේධිනවා. ඒකට තාත් අනක් කරන මෙයාවා ගන්න තරහ. අනේ ඉන්නේ නෑ හරි වෙන වෙලේ අම්මත් නෑ හරි කිට්ටු. කික්කක් නෑ මොකද? ප්‍රසිද්ධ වෙන මේක ප්‍රශ්න කරනවා මේවා ලඟනවා. මේවට කියලා දෙන්නේ නැවක් කියනවා. සාකච්ඡා කරලා කියන එක ජාති වෙන්නේ සිංහල උදාර වෙන්නේ මොකයි වැටට යන්නේ. ඒකත් අර උන් අඩු කෙනෙක් හිටනවා මට කියන්න තියෙන ප්‍රශ්න එකට කපු ගැලපී ඉතින් ඒක උගේ වැටට යනවා. මුළු ගෑනම කෑ ගහනවා මුන්. දැන් එපා හොඳට ඒක වැටට. අර කන්නේ මොකද මේ පස්සේ අද ලැබුණා නම් තේනවා වාසිකාව ඒකම ආවයක් තියෙනවා. මට කියලා දෙන්නේ කියලා කීන නෑ. කීනේ නෙවෙයි. කරුණාලා නෑ. එහෙනම් මම ගන්න ගිහලා අර උගන්වනවා. ඉතින් ඒකෙදි ඒ පොතේ අර හොඳට ඉගෙන ගත්ත පස්සේ තමයි වෛර කරන කණ්ඩායමට ඇවිල්ලා කණ්ඩායම ඉදිරියේ නිකන් දෙහිස්ස මට කප්පි කියන්නේවක් කියනවා. මම කියන දෙන්නේ කියලා කියන විස්තරේ මොකක්ද ඉස්සරහ. මම සරයන් තේරෙනවා. ඊයේ ගමන් බහින බව දන්නවා. මේකේ ගිහිල්ලා මේකට තේන්නේ නැහැ. ඒ ඒක මට කියලා දෙනකොට ඒ ડોක්ටර් මහකෝසන ප්‍රණයිලු කියන මගේ ඇඟ කිලිකොනවා. මගේ මේ කිලිකොනවා මේ සත්‍ය කියලා දෙන්නේ එනකොට සමුහරේ එළව නැතිලා. ඒ ලස්සනට අර මොහොතේ කියන ගැටෙන් ඉස්තර කරනවා. ඒ සම්පූර්ණ අවබෝධ කරලා ඉන්න බ්‍රෙක්ෆාස්ට් ස්ට්‍රොක් කියලා කියන අපේ ආසිය කෑම දෝපන්නේ. වැඩිම මාල් විශ්වාසයෙන් ගන්නවා. මේ කියන්නේ කියන්නේ කරන ගහන තුන දෙයක් නැහැ. දැන් කරන ගිහිල්ලා ගම මොකද මාසි කරන්නේ. මම නැවත එනවා සංගය. ආවපස්සේ මුළු සංගයම කෑ ගන්න ඕල් කරලා ඔක ගන්න බැහැ. මොන්දි දීන් පැටියෙක් කරා. පස්සේ ඌ අන ගහන ගිහිල්ලා කකුල නැතුවක් වස්සන්නේ කරන ගහන අපි කියන්නේ. ඒ වගේම සරකුස්ස කියන අරිශාවුන් ගරිනකට මූලික දෙයක් වෙනවා. උද උගත් මිනිස්සේ මේ මිනිසා මේ චෛත්‍යයට ආරෝපණය වෙලා නීචේ වෙනවා. මේ මිනිසා කියන්නේ වගේ විශාල කම්මක මුදුලක මිනිසුන්ට යන්න බැරි ප්‍රමාණයක් හම්බෙනවා. මුතුක පිළිසිදු. මිනිසු දන්නා මේ කන්ද සුද්ධයි කියලා. මොකද සරතුස්සයි නිසා. මිනිසු කන්ද වන්දනා කරනවා. ඊට පස්සේ සරතුස්සයි මේ ගහයට මම ඉඳලා තියෙනවා. මට එහෙම වෙදලා තියෙනවා. ඉතින් මම ගහලා තියෙනවා. ගහිනවා ගහලා තියෙනවා. දැන් මට මේකෙන් වැඩ නැහැ. මම යනවා මාළු මම. ඒක තීන්දුව කරනවා. මේ පිස්සු වාතේ මට අඩි වැඩන්නේ. මට කොහොමද ඉන්න පුළුවන්? මම මාල් මාගට. ඊට පස්සේ ආයෙත් කරනසාර මම මේ පිස්සු කොහොමද හදිනලා ආයෙනේ ගාගන්න කියන්න හදන්නේ. ආයෙත් කල්පනා කරන පිස්සු තල්ලේ යන්නේ. ආයෙත් අර චේතනා ගන්න. දාලා දාලා දාලා බලනවා. බලනකොට මෙයා වන්දනා කරන දෙන පිළිස් හම්බ වෙනවා. හම්බලා හන්නේ ඉතින් යන්නේ. ඒක හරි දුස්සරන්නේ. දැන් මේ ඉන්නේ දුෂ්මා කරනවා තමයි සංකේතය. ඒක එන මිනිස්සු ඔක්කොම කොල්නවා. ඉතින් ඔබ තුමනට උඩට ගමනක් තියෙනවා. මට පරිහාරය ගන්න. ඉතකල වන්දනා කරන්න එන පූජනීය ස්ථානේ වන්දින හැම කෙනාම කියනවා ඔබ තුමනට තියෙන පිසුදුකම වටිනාකම. මට තියෙන අපිසුදුකම. මම යන්නේ මාළුවා. ඉතින් මේ මේ මිනිස්සුන්ට ඇඟ ලොමු දාගන්න උගන්වනවා ඒ පාඩම. මොකද අපිරිසුදුකම හේතුව පිරිසුදුකම බලන්න පාඩමක්. දැන් මම පිරිසුදුකම ඉඳලා තියෙනවා මට දැන් පාඩම අපිරිසුදුකම. ඊපස්සේ අනුමත සර්කස් එකක් වෙනවා ඒ මාළුමක් ඇති. මේ මිනිස්සු අයියා කියලා සත්‍ය පහක සැලකිලා. කවුරක්වත් අසුරන්නේ නෑ. ඊපස්සේ මෙයා සර්කස් කරනවා. අපි ඇවිදින මිනිස්සේ යටේ ඉන්න මිනිස්සු ඔල්ලොන් සම්දිවම කිසිම සතුටක මිනිස්සු කැගිලා නෑ. නැවතත් අර දිස්ත්‍රික්කවල ඉඳලා නැත්නම් ඒලා නිගේ කරපියාගෙන ආදාහනය කවුරුවක්වත් නෑ පංචතන්ත්‍රය තමයි මේ කාල කතා කියන දායකය හරි කියන්නේ යනවා දැන් මේ මිනිස්සු මාව කම්මක කරන්නේ මම සතුටුසා අන්තිම පිළිසුදුයි හදවත මේක ආදාහනය කරන්න විදිහ තමයි එයා එයාගේ ඇඟෝ කරා කතා කරන්නේ ලැබිච්ච සමාජයේ පිළිසුදුකම විපදාන්න බැරි නම් ජීව ගන්න එළු කසිනුත් කෙනෙක් විතරයි අද විද්‍යාඥයන් පිසු කමක් විතර පිසු කෙනෙක් වෙන්නේ නැහැ. ගහනපත් වල මුසලකින් වහලා දීපුවා වගේ. අපේ සරුවචන එකක් වලට ආය යනවා. මේක ඉස්සන් ඒ ඒක ඒ ඒක චිකෝසි. අසල මොහොල්ලාට අනහැදි පයින් හැකම දවස් සුමාන තුනක් ගියා දවසේ අසල මොහොන එළවනේ. මේ ඉන්නේ අපි මොකස් ගන්න ගන්න. සාක්ෂි තුලේ අර සාසු නැතුව බෑ. වෙන්නේ අපි දහසක් කරන්නේ. මනුෂ්‍ය විපස්සනා කරන්න යනවා. උන්න වසුතියක් කියන කකුලේ ආවෝල ගත්තා. මුත් ළඟට එනකොට කීටන්න බැරි වෙනවා. මේ සිල්ලු මුචනයි. අපි හිතාගෙන ඉන්න අල්කාරෝ ඉන්න කට්ටියට මොනම දෙයක්වත් කරන්න බැරි කට්ටිය පුදුත් කියලා අනිවාර්යයෙන්ම මොකුත් කරන්නේ නැහැ. කරන මිනිස්සු සම්පූර්ණ පිසිදු වෙලා සම්පූර්ණ නැතුණ ඒ යන ආකෝස් කුතු පෙරන ලේ හලන හැරව ගන්න මිනිස්සු කාට කියලා බලන්න මිනිස්සු මම හිතලා දෙන්නේ. විශ්වාසය අල්ලගෙන ඔක්කොම වෙනවා. නියුබචනවාසි යන්න එපා අවසරනේ වෛශ්‍රාවින තරයි. උතන සමාජ රෝග හදලා තරයි. උතන බදු ගන්න තරයි. නියුබචනවාසි යන්නේ වෛශ්‍රාවින this meeting ලෙතු ගාඩ හදෝ කියන්නේ. හේතු එදකම ඉඳලා දැක්කේ නෑ. නෑ නෑ නේද? අනේ යන්න ගමනකදී කියන මහා කරුණාව විශ්ව කරන්න ගන්න අපෝ කැලෙන් ගන්නවා. දෝසාන්ති දීලා කියනවා මේ කනකට මහ පොළොව. හිත්තිත්නස මහ පොළොව විතරයි බුද්ධ ඥානවන්සේ මහා ප්‍රාදී දීතු මේ හිත්තිත් දෙසියු දෙනා පැනනවා. ගන්න පුළුවන් හැම කෙනා පැනනවා. හිත්තිත්ති මහ පොළොව විතරයි තුනේ අතර භූමි ස්පර්ශන උත්සාහයෙන් ඉඳන්සේ මහ පොළොව මත සාක්ෂිය කවා කියනකොට දුදු දුදු දුදු ගාලා ඔන්න මහ පොළොවේ හින්දා. ආරේ නැගලා ඒක ඇත්ත හිතුව සුනාමියක් කියලා. ඌ දිව්වා. ඊට පස්සේ මාරය කරගෙන නේතුවන්නේ එක්කෙකුට තේරෙන්නේ මේ අධ්‍යාත්ම ජීවිතේ ගත කරලා සීපත් දුබ සමාධි ශික්ෂා දෙබ්බ ප්‍රඥා ශික්ෂාව කියන්නේ මේකයි මේ ලබාගත්ත දෙයක් අහන්නේ. අපි කියන්නේ අපි ඉන්නවල වෙනම මට්ටමක කකුල් දාලා හඳින්නේ නැහැ සුදුසුම ගහන්නේ අර කන්නේ ගැජිය කියනවනම් ඉතින් එතන තියෙන එක හැදී කැහැල්ලක් තියෙනවා ඇලි කැල්ලක් ඉතුරුලා තියෙනවා උගදී ආනන්දයට ගන්න එපා අඟ කර ගන්නත් එපා අපි ආවතරක බඳකට කියන්නේ නිලුම්මල තිබුණාට නිලුම්මල කොළයෙන් යන්නේ නැහැ කොළය කක්ක කොළක ඉන්නේ ඒ කක්කගේ සම්බන්ධතාවය නැත්නම් ඔය බුදුන් දුමුල ගන්න නිලුම්මල නෙවෙයි නිලුම්මල කියන්නේ මගේ විපිච්ච නිලුම්මල මගේ සම්පූර්ණ අනිත් පැත්ත සුවඳ වගුරුවන මට ගහමුණට ගඳ ගහන්නෙත් නැහැ ඒ තාම ඕදාව ගන්න හැදෙන්නේ අනේ ඒක මට නෑ ආලෝකය ඒක මතක නෑ මේ කරුණාව. කොහොමද ජීවිතයක් කාලේ විතරයි දන්නේ. අපි ජීවත් වෙන්නේ අපි නිවන් ලබන්නේ පෞකාර විදිහ නිසා. පෞකාරයක් නැති දෙයක් නිවනට යන්නේ නැහැ. ඒ නිසා නිවනේ අත්‍යවශ්‍ය අංකයක් තමයි පෞකාර විදිහ. පෞකාරය ඉන්නෝ ආගන්න කියන එක නිදී තියෙන්නේ. මේ හැම හැමෝටම මාට කැලලා කිසි දෙයක්. ඉතින් ඒක විස්තර කරන්න අතිමසල තියෙන්නේ රැස් කරන්නේ අත් කරන්නේ අස් කෙරුවයි කියලා ඒක බදාගන්නේ බදාගන්නේ ඉන්නේ අකාරින්නේ ඉන්නේ අකාරින් නැතුනම මෙහෙමයි කියලා බුදුරජාණන්සේක ලස්සනට පෙන්නනවා න්‍යායකට සාම ආසාවෙන් ලබාගත්ත මේකේ බිම දාලා පන්නවා මේකොට ලැබගෙන ඉන්නවා පානවා දිනුරට හැර දාලා පලයන් අපිට කියන්නේ අපි දිනුරට දැච්චිවක් කරගෙන හදක්ම ඉල්ල ගන්නවා මේ දිහාට දිනුවටම මිනිස්සුලා ගෑනු කරපුවා මම මිනිස්සුක් කිලින් කරපුවා මම මිනිස්සුක් ලද්ද දුකක් වයි කියලා අදත් තමයි ළඟට තමයි ඉන්නේ යුද්ධ දක්ෂින්. ඉන්නේ ඇරද යනවා. ඒක නැතුව තමයි අද මේ ඒ දිනුවකට කඩක්කමර තියාගන්න එක තමයි අද්වෛත වේදාන්තයේ කිය ඒකත් ඇරලා මැද අල්ලන්නේ. ඇසේ ඉන්නේ මේ ලංකාවට වියත් දෙකත් අතහැරලා ලබාගත්තේ නැත අල්ලගෙන මේ නැද කියන්නේ නිවනේද මේක ඇත කියලා කක්තියක් කියන මේක නැත කියලා කක්තියක්. ඉතින් මේ කාටවත් නිශ්චය දෙන්න බෑ. නැති පැහැදිලි කියලා ගුවන්ගේ විදිහට නම් ජීවන් කාණේ ඉපදී අන්ත දෙක අතහැරලා නැද දිනාගෙන ඒකෙත් ඇලෙන්නේ. ඒකට මොකක් කියන්න බලන්න ගන්න මොන එල්ලෙද තියෙන්නේ. එන්නේ නෑ ඊළඟ සංසිද්ධ ශික්ෂා සමාජ ශික්ෂා ගත්තා කියලා එල්ලෙ ගැටි වෙලා. සීල ශික්ෂා සමාධි ශික්ෂා තියෙනකන් එල්ලයක් තියෙනවා. නැත්නම් ආත්මයක් තියෙනවා. මමායනයක් තියෙනවා. ඊට පස්සේ තමයි දිට්ඨිත් එක්ක වැඩ කරන වෙලාවේ තමයි ඒ කියන දේ ඇත්තටම කියනවද නැද්ද කියන එක තමයි උත්තරයක් දෙන්නේ. ඒත් කියන්නේ කන්නේ ඒත් කියන්නේ. ඉතින් ඒක කියන වාක්‍යය තමයි මේ මේ ඉස්ලාමන්ත පටන් ගත්තේ කියලා කියන්නේ අයං උච්චච්ච කික්කලේ බිකු නේව ආචිනාචි නාපචිනාචි. ආචිනාචි අපි දෙකක් කරලා ඊපස්සේ අපචිනාචි විතරයි යන්නේ. අපචිනිත්ව අතීතෝ මේක පදහතින උපාදීයදී. අපසිනිත අතහැරලා ඉඳලා අතහරින්නේත් නෑ අල්ලන්නේත් නෑ. ගිනික අතහරින්නේ නෑ කියන කතාවල දාලා උපාදීයති පදහිත්වා චිතෝ උපාදීස්ක අතහැරලා පදහිත්වා චිතෝ නේව විෂෝ විසේනේති න කුස්සේනේති. දෙකක් වෙනවා දෙක එකක් එක්ක ප්‍රතිවදාවක් කියනවා. හරි අමාරු විස්තර කරන භාෂාවෙන් හෝ තර්කයෙන් හෝ ශීක්‍යක් ඇයි. අන්නේ ගැනීම තමයි අපම අපන්නට පුළුවන්. මේ දෙකේ ගමනක් තියෙනවා. කල්ලාතෝ කිව්වොත් අහු වෙනවා කුණු වෙනවා. කල්ලාතෝ කියන්න බෑ මේ අවස්ථාව නැත්තම් ඒ කාට තියෙන කරුව කාටවත් වග වෙන්නත් බෑ. කාටවත් උත්තර දෙන්න බෑ. දැන් ගො න්‍යායක් හැදුවොත් ඒක කුණු වෙනවා. විනාශයට පත් වෙනවා. ඒක නිසා නවදලු නවදලු හොයාගෙන කකා කැලියයි කියන මොකගොඩුවේ කාටවත් නොබැදී මම වනේ හැදෙනවා. කාටවත් කියන්නේ දැන් මොකවට මෙන්න මෙතන හිටපන්. මම වුණා මම ඉන්නවා. නැත්තම් නෑ. ඔයගොල්ලෝ හිතන විදිහට හිටියොත් අම්මලා. ඒක සාස්ෘණ වාසිය විතරයි කරන්න පුළුවන්. කියන එක තමයි 2020 කට්ටිය කියේදී ඥානස් වර්ගයේ තියෙන දේ මම දකිනවා මේක රහතන් වහන්සේට විතරයි කරන්න පුළුවන් කියලා වගේ මම මේ කියන්නේ මේක අපි ළඟ දැනෙන්න තියෙනවා. ඒ රහත් මගේ පෙරමක ලක්ෂණ අපි ළඟ තියෙන එක අපි ටික ඉස්සරහට කියන්නා පෞෂත්වය. අපි එක එක උත්තර දෙන්නවා. නයි කියන කරන්නේ. මොකද උත්තර දෙන්නේ? අපි හරිදෙන්නේ. මොකකටද දෙන්නේ? කවුරු ආවත් මට මේක කරපන් කියලා මම උඹ පොඩි කරනවා. පැහැදිලිවමක් අවශ්‍යයි අහපක් මේ ප්‍රශ්නේ නැහැ මේ ආයේ කර මේ කර කියලා නඩන නඩන ගන්න නෙවෙයි මේ කියනවා ඉන්න ඉල්ල කියයි වන්සයිට් පත්‍රේ කියන්නේ කියනවා ඉතින් ගිහින් වැඩි දෙනකොට වාස වන්සයිට් පත්‍රේ කියන්නේ කියන්න දුන්නා අනේ එතන ඒ පෞෂත්වයේ සංයහලි නෑ ඒ පෞෂත්වයේ යෝගාවචරය කරන හැම වෙලාවෙම ආනන්ද සැකේ ඒ සැකේට හේතුව මේ ගමන යන ගමනේ ලබාගත් මේ තාක්ෂණයට ලබාගත් ආනිසංස පිළිබඳව ඇදහිල්ලක් සමාදම් වීමක් ඒ කායෙන් හරි යනනේ එන්නේ මම ලස්සනයි නේ එන්නේ උච්චකරණ වලදී මලේ කිව්වේ ප්‍රධානීකෝ මල කිව්වේ ඒක හැදලා බලන ඵලයක් මොකෝ එකිනෙක කතාව කරගෙන නැති දෙන්නා ඒක හතන් ආශ්‍රය ගුණයක් කියලා කියලා දැන් ඒක හිතුවක් අරගෙන තියෙනවා අපිට කවුරුත් ඇවිල්ලා අපිට කියන්නේ අනුමත කරක් නැත. අනිත් මේ ඉස්සරහට බලයන් අනිත් අනිත් කොඩිය බලයන් නිසා. ඉතින් ඒක ආවනම් අත්තු හිතන්නේ නීතිය කවන්න නැහැ. කින්දයක් අහන්නේ මොනවා කරන්නේ කියලා කියන්නේ ජාති කියලා කියන්නේ. කියලා ඒක දුකකමද දක්ෂකමද දන්නේ එහෙම එකක් මම ළඟ තියෙනවා. මොන මොන ගැටියක් තියෙනවා. සංගීත ඉන්න එපා මට මම විශ්වාස කරන්න එපා. කවුරුත් එක වැඩි ඉවපන්න දෙන්න බෑ. ඕගොල්ලෝ විශ්වාස කරනවා. ඕගොල්ලෝ කරන්න බෑ. මිසකට කඩ උනායි කියන මට දොස් කියන්න බෑ. මම කවුරක්වත් ඕනේ නෑ. ඒ ටිකක් ගැතරයි. ඒ සඳහන් කොච්චි කේසුලිනද දයින් නැහැ. උන්ට ගෑවිත් වහන රොටියක්ම ගන්නවා. ගහක් ඔය සම්බුල් වගේ පොඩක් කොස් දාගත්තාම දිව පිච්චෙනවනේ. කක කක යන්න පුළුවන්. මම දකිනවා මම දකිනවා දැන් අන්නේ වගේ මේ තමන් කරන දේ පිළිබඳ විශ්වාසයෙන් ඒකත් තාවගෙන කටකතාව නැතිවෙමක් නැහැ. අකටක් යනවෙලමක් නැහැ. ඒ කරගෙන යන සහ යහ ධර්මයටම යනවා. හරිකටම යන කිස්සක් හැදෙනවා. කිස්සක් හැදෙනවා ඌව ඉතින් දන්නේ. බුදුන් දන්න මම ඉන්නේ එතන කියලා. සහපදෙන්න යන්නේ නැහැ. ඒ එළිය කෑ ගහන කොටලුව ටික නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒගොල්ලෝ ගා එව්ව නෑ ඒගොල්ලන් ජනමාධ්‍ය නැතුව බෑ. අර පැත්තේ ජනමාධ්‍ය අවශ්‍යතාවය. දැන් ගන්නවා මම ලොකු කටයුත්තක් කරලා දෙනවා මෙතෙක් කරනකොට ඇවිල්ලා කියන කවුරුත් සහාය දෙනවා. රසපිලිසක් කරනකොට ඒවා කොහොමද නම් ඒ නෙවෙයි මම ඉන්ස්පිරේෂන් එක. මට මන් තුළ ඇති කරගත්ත දේ කියනවා. ඒක පෙන්වන්න තමයි මේ ටික විස්තර කරන්නේ විදුලියන් සිත්තු මාර්ගේ නම් ඉතින් ඒකෙදී මම මේ විස්තර කරන මේ විස්තර ඔක්කොම මට ගොඩක් උදව් වුණා. නමුත් මේක රහතන් වහන්සේ කියන එහෙම වෙනම බුද්ධලෙක් පෙන්වන්න හදනවා. මම කියන්නේ අපි හැම කෙනා තුනේ ඇවිල්ලා. ඒ රහතන් වහන්සේගේ ගුණ ඒ ගති ආංශික වශයෙන් අපි ළඟ තියෙනවා. අපේ ශාපේ, අපේ දෝෂේ සමාදන් වෙනවා. ඒකට එළඹ වාසිය කරන්නේ අපේ රහතන් වහන්සේට වැඩි නෙවෙයි. මම කියන්නේ රහතන් වහන්සේට වඳින්න එපා කියලා. මම කියන්නේ බුදුසෙනසට වඳින්න එපා කියලා. වඳින්න තමන් ළඟ ඉන්නේ රහත් පණුව. මම වඳින්නේ තමන් ළඟ තියෙන ඒ රහත් අංශුව. වඳින්නේ මේ තමන් ළඟ තියෙන බුද්ධ බුද්ධ දේශනකට. ඒ අනුව බලනකොට අපිට සත්‍ය දෙන්නේ. විශේෂයෙන්ම බලුවා ආචාර්ය પરම්පරාව දිහා අපිට සත්‍ය දෙන්නේ. අපේ අම්මට තාත්තටදී අපිට සත්‍ය දෙන්නේ. අන්නේ ඒක මේ කාලකට හේතු වෙන්නේ නැතුව මුකු ගන්න නැතුව ඒ කෙලින් හිට ගන්න තත්ත්වයේ අදුකමක් ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. තමන්න තමන්ගේ ශක්තිය පිළිබඳව කවුරුත් අන්නත කිව්වා හෝ නැතුව හෝ කරගෙන යන තියෙන ආත්ම ශක්තිය නිර්ගතියක් තියෙනවා. අපි හැම වෙලාවෙම මේ නේද කියලා අහනවා කියන්නේ. මම ලස්සනයි. මම හොඳයි. අයිසරේදී හොඳයි. මම යන්නේ රහතන් වහන්සේගේ පේනනේ. මම කියන්නේ එහෙම කරන්න බෑ. ඒකෙන් කියන්නේ මොකක්ද තමන් තුළම ඇතුලෙන් හටගත්ත මේ අසද්ධාව. විචිකිච්ඡාවක් තියෙනවා. විචිකිච්ඡා පොඩි බාණ්ඩයක් නෙවෙයි කියන්නේ බලකල දෙයක්. නමුත් ඒක අනන්ද ඒක තියෙද්දිම සුතමේ වශයෙන් දෙන්න හදන ඉන්ජෙක්ෂන් එකක් ගන්න එක කරනවා. එකම අනුපාඩුව මම දකින්නේ රහතන් වහන්සේට හේතු කරන එක මම දකින්නවා ටිකක් විකජනයේ ගැටේ සීගුද්ධයක් ගැටේ අසාධාරණයි. හැම සීගුද්ධලේ ගම් මේ රහතන් වහන්සේගේ තියෙනවා. හැම උත්තරණයක් ගම් තියෙනවා. අපි පුත්‍ජජනකෙ තියෙන ගුණ ටික මත කරගන්න. ඉතින් කක්කමඩක් තියෙන එක කමන්නේ නැහැ. මේ කක්කමගේ ජීවන නැනික මැනික. අනේ මැනික විතරක් පෙන්වන්න ගත්තොත් එතන ඉන්න පුත්‍ජජනේ ඔක්කොම සතුටු වෙනවා. අනේ අපි කොම් කරලා නැහැ. අපිට මේ බණ බහනා කරන්න බෑ කියලා හෝ අතපල්ලි වෙච්ච එක තියෙන ඒවා උත්සාහ කරන්න පුළුවන්. අනේක මානසික සාධු හරියට උත්සාහ කළා දුන්නා මේ කාලේ උත්සන්න දෙයක් නෑ උපන් චිතන්නේ නෑ නීජ බුද්ධලියොත් නෑ අපි ඉන්න හරියක් ඉන්නේ බඩපරමයි කියන තිබුණු ලෝකයේ නෑ ඉන්නේ ඉන්න පුළුවන් උත්සාහ කළ බලන් කියන්නේ කියලා කියන්නේ අපි ඉන්න කාටයක් ඉස්සරහ කියනවා තමත් ඒකට හොඳ නිදසුනක් ලැබෙනවා සරියුත් ස්වාමින් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරලා කියනවා ඉමිනා කෝටි කායේන අත්තියාමි අරායාමි jigucchාමි කියලා මේ කුණු කයෙන් දෙලෙනි ලැජ්ජා වෙමි, පිළිකුල් කරමි, මේක අත්හැරපු දෙයක්. අන්න ඒ වගේ. එතකොට අපට ඒ අංශයත් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මෙතනින් තමයි ගොඩක් වෙලාවට ඔය අක්තිය තියාගා විදිහට තමයි අනිච්ච අනිච්ච කියන පද දෙක ඇන්නේ. ඒක තමයි ගිරිමානන්ද සූත්‍රයේදී විශාල අභියෝගයකට මේ දර්ශන ලක් කරලා තියෙන්නේ අනිච්ච අනිච්ඡාද පදයක්. අනිච්ච කියලා කියන්නේ නීති නැහැ කියන්නේ. නිච්ඡද කියන්නේ. අනිච්චා කියලා කියන්නේ ද ඉච්ඡති ඒක අනිච්ච සංඥා උදෙනස විස්තර විස්තර කරන්නේ රූපාංගයන් දිනන්ත සංඥා සංකාරයන් අනිච්චා කියලා වරණාගන්නේ අට්ඨියති හරායති දුරුච්ච. ඒකත් අට්ඨියති හරායති දුරුච්චති කියන අනිච්චා කැමති වෙන ගතියක් විනාශ වෙන ගතියක් කියන දෙක සමාන කරලා අටකටයි ගන්නවා. ඒක හරියට වලස් මිල අපි හම්බුනේ මතකද? කිරිම කියනවා. මේ මගේ තීර වැඩේට වැරදිලා. මේ නිච්ච කියන එක නිච්ච කියන එකත් එක්ක පටලවාගෙන ඊර්මානන්ද දූතේ අඩුව අවුලනවා. ඕක මට මේ චෙක් හම්බු වෙලා කතා කරලා කිව්වා. මේ චෙක් හම්බු වඩා ශිෂ්‍යත් හදුවා ඒක දින කතා කරලා. ඒගොල්ලෝ කතා කරනවා ඊර්මානන්ද සුත්ති දෙපාරක් මොකද අනිත්‍යයි කියන්නේ. අනිත්‍ය සංඥා සබ්බ ලාභ අබ්බ සංකාරයේසු අනිච්ඡා සංඥා. ඒකම අපි කියන්නේ අනිත්‍ය සංඥා. විශේෂ අධිගම සංස්කෘතවත් කියන දෙකම එකයි නේද? අවශ්‍යද කියන්නේ දෙකක්. අතුවාට වැරදි නැහැ. දෙල් වෙන ඕන දැන් කියනවා මගේ කය පිළිබඳ අටි යාමේ හරහා යාමේ දිනුත් කරනවා මිස්ක විලක් ඉන්නේ. හරහා යාම කියන්නේ අතහැරලා දාන. ජීවිත සම්මෙච්ච නෑ. මගේගේ කුටි කය වෙන ලැජ්ජ වෙන. කියන්නේ අනිච්චන් නෙමෙයි මේ කතා කරන්නේ. ඉච්ඡක ඉච්ඡ කැමති වෙන්නේ. ඒකට කියනවා මේ ඒ අකමැති වීම කියන ඉච්ඡති කියනක මුඛෝපණී සම්බික්කවේ ඉච්ඡියපත් ගන්නවා. මම කිසිම දෙයක් කැමතිවම දෙයක් ලැබෙන්නේ නැහැ අවශ්‍ය උපින තියෙනවා. ඒක අවශ්‍ය ශීපේ තියෙනවා. ඒ අනිච්ච කියන අකමැති වලට හැලෙන්නේ නැහැ. ඒ මම මට ආස නැහැ. ඒක මම ලැබගන්නේ නැහැ. ඒක මම පිළිකුල් කරනවා කියන්නේ මේ කය මගේ යන්නේ නැහැ. මට පුළුවන් මේ කය මේකේ läගගෙන මේක මම කියන මේක ආස කරගෙන ඉන්න පුළුවන්. මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන ඉන්න පුළුවන්. අන්න ඒකද ඉච්ඡාම කියන එක බුදුසසුනේ භාගයට අරගෙන ඉන්නවා. න ඉච්ඡාමි න නිච්ඡාමි කියන එකත් එක්ක ශාස්ත්‍රීය වශයෙන් කතා ඉතින් මේකෙදි කතා කරන්නේ ඒ සංස්කෘත කතාවම හොරද ඒකට මම කියන්නේ සංස්කෘත කියන කතාව අහලා ඉන්නකෝ මේ ථේරවාදයේ නෑ නිච්චති නෑ ඉච්ඡති කියන පද දෙකම අනිච්චන් කියලා අරගෙන. ඒක හොඳටම තේරෙන්නේ ඔය මේ සූත්‍ර තුනක තියෙනවා. ඒ කියන සූත්‍රන් තියෙනවා. ඉන්දිය බහන සූත්‍රය තියෙනවා. පිරිමනද සූත්‍රය තියෙනවා. පිරිමනදී පැහැදිලිව පස්වල අතුවාල් දිනවා. ඉතින් එතකොට මේ තමන්ගේ ශරීරය පාවිච්චි කරන්න පුළුවන් අනිච්චන් කියන පැත්තෙන් ගන්න පුළුවන්. ඒක පැත්තකට මේක මගේ නෙවෙයි මම නෙවෙයි ආත්මෙ නෙවෙයි නැත්නම් මම මාගේ ආත්මෙ කියන්නේ ඒක තමයි නිච්චති හැබැයි ආතගෙන නිච්චති ඉතින් ඒකදී ඔය සාරිපුත්‍රහාසේ සංගම් ගන්න අපිට සාරිපුත්‍රහාසේ 13 වසරලා කොච්චර කුජිනිය දුන්නා කියන මේක අට්ටි යන්නේ හර අය හරි දුක්ඛානේ මගේ ශරීරයේ මම මේක මම ලගින්නෙත් නෑ මේක හරකට දෙවිල ගන්නෙත් නෑ මේක පිළිකුල් කරනවා මේ වක්කලිය අඳු බුදුහාමුදුරුවෝ වැඳගත්තම දවස් තුනක් හිටියා. අපි ධාතුන් අnder හයිර වන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේ දෙසිස් කුමරේ වක්කලිය මොනවද බලන්නේ? අසුචි. ජීවිතයේ තමන්ගේ ශරීර හඳගෙන අසුචි කියන්නේ කරන්නේ. ඉතින් අපි ධාතු චේති යොකුර කලකට ධම්ම චේති දැකලා ගන්නවා. ඉතින් ඉතින් උදාහරණයක් කියන්නේ. ධාතු වන්දනයි. ධර්ම වන්දනා කරගන්නවා. ආයෙයි අනුශාසනයකයි දෙක සමාප්ත වෙනවා. විරාගයෙන් රාගයට යන්නත් පුළුවන් ඉච්ඡ කියන පදේ හරිච්චේදී. ඒක ආදිදිකේ අනිච්ඡා කියන එකයි ඉච්ඡා කියන දෙකම ගන්න පුළුවන්. අනිච්ඡා පැත්තට යන විරාගය සමානයි. ඉච්ඡා පැත්තට යන රාගය සමානයි. මේ ශරීරය පාවිච්චි කරන රාග නිෂේධය. මේ ශරීරය පාවිච්චි කරන විරාග නිෂේධය. නයිසාරිකනේ අසු විදෝ ඥාන වලින් විස්තරාග වෙන්න පුළුවන්. තර්ක ඥානයේ විස්තරාග වෙන්න පුළුවන්. භාවනාමය ඥානයේ විරාග වෙන්න පුළුවන්. ඒ භාවනාමය ඥානයේ විරාග වෙන්න නම් ඉස්සලාම අසු විදෝ ඥානයේවත් මේක ඉච්ඡා තියාගන්න එපා මේකත් එක්ක. වින්නස් වෙනවා. ඒ වින්නස් වෙන ගතිය ඉච්ඡා නැතර සාක්ෂියක් නිසා විනාශ වෙන ගැටි නිසාම නෙවෙයි මේක අප නැති වෙන්නේ හේතු තියෙනවා මේක කරන්නේ. අන්නේ කියලා වෙන් කරගන්න බැරිලා තියෙන තේරවාදන දහපු කුණ්‍යම අල්ලගෙන ඒ කියන නිරූපයි. එල්ලගේ තනියම බෑ. ඉතින් ඔය ඒ ඒ මේ මේ කොහීබා. ඇවිදලා ඉන්නකොට කිව්වේ ඒ කාලාශෝක. දැන් කාල අන්නවත් ලස්සනමක් කියනවා. ඒ සංස්කෘතික පැහැදිලිවම කිව්වා. වෙන්න මම ගියා වෙන්න අනුගුණ පිළිගන්න ලංකාව පිළිගන්නේ නැහැ. මට සිතයි මේ විශ්තිය මොකද අපි අතව ගන්නවා කියලා පිළිගන්නේ නැහැ. පැහැදිලිවම පේන කරුණු තියෙනවා. සියර කිව්වා. කිසි කෙනෙක් ගැන හිතන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවට මම මේ ස්වාමීන් වහන්සේ බුදු කියන කතා කරනවා නෙවෙයි. මම මේ වගේ සංසාරම පෙන්නලා දෙනකොට යන්නේ අනිත්‍යව පෙන්නලා දෙනවා මම අගිය කරන්න යන්නේත් නැහැ. මේ ඉච්ඡා කියන එක අල්ලන්න වෙනවා. මේ ඉච්ඡා නේ ඉච්ඡා බල දෙකක් නේ. ඔය දෙක එක කලමේ අනාගම අතුවචාන් වාසය කරපුවාකට ඒ අතුවචාන් වාසය කරලා තියෙනවා දක්වනවා. ඉතින් මේ පෙන්වන්න ගන්නේ නෑ ඉච්ඡා කියනවා. අනිච්ඡා සංඥා. තමයි කය පිළිබඳ අනිච්ච නෙවෙයි. අනිච්ඡා සංඥා මේ ඉච්ඡාවක් නෙවෙයි. මම මේ ශරීරය පාවිච්චි කරන්නේ ආඩම්බරයක් වගේ නෙවෙයි. මම මේක මේ කොටුනකට නෙවෙයි. මගේ ඇඟේ ඉල්ලලද බලුණක් වගේ මම මේක දාගන්නවා. මගේ ඇඟේ ඉල්ලන්නද දැඩි පුරස්සේ විදිහට මේක සලකන්නේ. හැබැයි ඒ කියන මේක කතරොක්ක දාන්නේ නැහැ. අන්නේ ඒ විදිහට මේක දිහා බැලුවොත් මගේ ශරීර ජීවිතේදීම මරණයට හෝ ලෙඩ වෙනකොට වයින්වල ඉච්ඡරව දුක් වෙන දෙයක් නැහැ. අච්චියාමි හරායාමි දිගුච්ඡාමි. ඒක වල සම්බන්ධ කතා තියෙනවා. මේ ඥානසත්‍ය අහම්බෙන් අහඳලා දාන විදර්ශනයක අහනකොටම මට ඉතින් මේව කතා කරන්න ඕනේ කියලා හරිපුත්තු සමාජයේ සාරිපුත්ත ධාතුන් වලට අපි කොච්චර සලකනවද? ඒ ගුණී සලකලානේ. සාරිපුත්‍ර සාංශේ ජීවිතේදීම තමන්ගේ ශරීරය මොකද කිව්වේ? මේ ශරීරෙම අච්චිගාමි හරායාමි විදුක්සා. කණිකාවල් එහෙම කියනවාද ශිරිමාව එහෙම කියනවාද? නෑ එයාට මේ ශරීරෙ හොඳම දේ මොකද පුරුෂයෙක් එයාට කවදාහක් ගෙවනවා මේ ශරීරෙට. මම මේ ශරීරෙ ඉච්ඡාමි හරායාමි මේක මේක läග ගන්නවා මේක මගේ කියන්නේ. මුද්‍රණාදී එහෙම කියන්න කියලා. සරලව ඉතින් හරි පාවිච්චි කරනවා. සාරිපුත්‍රගේ මහෞත්තරයන් වහන්සේලා මහාවීරයන් වහන්සේලා කියන එකක් කියන්නේ හරහා යන දේශනා. දැන් මේ පිළිබඳව ආඩම්බරයක් නැහැ. ඉතින් අන්නේ දෙකම තියාගෙන ජීවත් වෙන්න පුළුවන් ගතිය හතන් වහන්සේට අවශ්‍යතාව විතරක් නෙවෙයි ඕන පුතඥයෙක් ආවදී. ඕන පුතඥයෙක් ආවදී මේ ශරීරය සමාගන්න ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා පාවිච්චි කරනවා නොදැන. ඒකට මම මගේ ආත්මය කියන්නේ බොඩි බිල්ඩින් කරන කුස්පුඩිය පෙන්නගෙන වීෂේ පොඩිය දාගෙන ගස් පෙන්නගෙන ඒකත් පාවිච්චි දෙකම තියෙන්න ඕනේ මේ ලෝකෙ. ඉතින් දැන් තියෙන්නේ මේ ස්විච් එක කරලා ගෑනු ගස් පෙන්නන. ඒක කැතයි. ඒක මොකද? අල්ලු කැතයි. ඉතින් ඒක පෙන්නන්න ඇඳුම් ගලවන්න බෑ. ඒකට කැප්ටික. දැන් මොනවා නැතුව කරන්නේ ඒ සංදර්ශනයේදී ඉතින් බලන්න හැම තැනම මේ දැන් ඔයාලට හොඳට මේ ලිපි ගොවිලා කියලා මේ අර රෝල් පෝස්ට් එකේ ව්‍යායාම කරන ඒ වෙනන උඩ තට්ටේ වීදුරු ගාව පැනල් එක තමයි හැන්ද වෙන වෙලාවේ ඔන්න පාර යන කටියට වෙන්නේ කියලා ඇක්සිඩන්ට්. ඒ මේක කිව්වා ඩ්‍රයිවිං කරන ගමන් රෝල් පෝස්ට් එකට යන බලන්නේ. හදලා තියෙන්නේ මේ හැරෙන හන්දිය වල වීදුරු ජනෙල් දාලා විදුරු ගාලා ඒකේ තමයි ඔක්කොම එක කර්ණතාවිය සෞඛ්‍ය සඳහා කරන දේ. මොකද මේ කරන්නේ? ඔය අච්චියන්නේ හරහන් දෙන්නේ සම්පූර්ණ අනික තමයි කියන්නේ නතර කරන්න කියන්නේ මම කරන්න බෑ. පරිශ්‍රය උති ඕක කරන වෘතිය. කරන වෘතිය. එදත් ඉන්නේ උදාහරණ බදාව කොහේ නැහැ. නැත්නම් මේ රාජ්‍ය මට්ටමින් ඕක කරන්නේ මේක අනුග්‍රහ කරන අවශ්‍ය දැනගන්න ඕනේ මේ කාටද කන්න දෙන්නේ කියලා. ඒකෙන් අපි මේ දරුවා හදන්න කතා කරන්න මොනවද? මේ සාර්ථක රාජ්‍යක අනිත් පැත්තට ගිහින් ඒක ප්‍රකාශ කරනවා. එච්චර ලස්සන මනුෂ්‍ය ශරීරයේ අත්‍යයන්ේ හරයන් පිළිස්සන. ඒකට උදව් උදව් වෙනවා අර කියන අතහරිනවා අතහැරියයි කියලා අතහැරම දෙන වෛර කරන්නේ. ආයෙත් හොඳ පැටලෙනවා. ආයෙත් ආයෙත්. ඉතින් ඒ නත් නතර කරන තැනකට ගන්න කොහොමද? දැන් සම්පූර්ණ පිටින් ඉඳලා කරන්නේ. එතකොට අපට ඒ අංශයත් තේරුම් ගන්න පුළුවන් වෙනවා සර්පයාගේ හැව පිළිබඳ උපමාවෙන්. මේනොත් අපට පැහැදිලි වෙනවා මේ අනිශ්චිත අනුපාදාන සත්‍යයක් රහතන් වහන්සේලාට තිබෙන බව. භවයේම විශේෂ ලක්ෂණයක් වන වාග් ව්‍යවහාරය තුල එහෙම නැත්නම් වචනය තුල කියනවා සංහා මාන දිත්‍ති වශයෙන් අල්ලා ගැනීම නිසා අර පරාමර්ශණය නිසා අමුතු විදිහේ ජීව ශක්තියක් ලෝකයේ ලෝකයා ඒක උඩයි ජීවත් වෙන්නේ. රහතන් වහන්සේ එයින් මිදිලා ඒ ලෝක ව්‍යවහාරයෙන් මිදිලා අන්න ඒ බවයි මෙයින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි අනුසය, නිස්සය වැනි පද ගැන බොහෝ දුරට සාකච්ඡා කළා. ඒක අපි අනුව පිටේ මැද ගන්න ඡේදනීමාවෙන් අපි මෙතන මේ අද දවසේ සාකච්ඡාව සමාප්ත කරනවා. බලාපොරොත්තු වුණු ලැබෙන වෙලාවට ඉදිරියට මේ විදිහට කටයුතු කරන්න. එතකොට මට පොදුවේ මතක් කරගන්න තියෙන්නේ මේ කියන කටි ලකුණු අපිට තියෙන උඩ කියන ප්‍රතිසංයුක්ත දේනා දේශනා එහෙම නැත්නම් මේ ශූන්‍ය සපටසංයුක්ත දේශනා කියලා අයින් කරන එක නෙවෙයි තියෙන්නේ. අපි නොදැනී හිටියත් මේකේ සමහර හොඳ ගුණ අපි ළඟ දැල්ලම තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපිට ඒක අගය කරන්න ගන්න. අපිට කවුරු වෙලා ඔදුකෝ බඩක්කමට දාලා අපිට සාහිත්‍යයක් දෙනකම් බලන්න. ඒ එකම සාහිත්‍යයක් දෙන්නේ නැහැ එහෙම සිද්ධ කරන්නේ. Taman මේ කරගෙන යන වැඩේ Tamanට විශ්වාසය වෙනවා කියන්නේ ආත්ම විශ්වාසය. ඒක භික්ෂුවක අත්‍ය අවශ්‍යයි. විශ්වාස Taman පිළිබඳව සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රත්‍යාවයේ ආත්ම විශ්වාසයක් තියෙනවනේ. මේ ආත්ම විශ්වාසය නැති වෙච්ච ගම අපි බාහිර දේවල් මත ලබනවා. සුඛභෝගී දේවල් මත, දීවි මත, අරමත, මේ මත ගැන අඳපැතුනා පස්සේ භික්ෂුව නිකම්ම හැවක් ගන්නවා. නිකම්ම හැවක් බලනවා කියනවා. ඉරේ තමක් ගැනදී ප්‍රත්‍යක්ෂා කරන්නේ. ප්‍රතිවේක්ෂා නෙවෙයි ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ආශීල රකින්න බලන්න දැනගන්න කරන්නේ කාටවත් පෙන්නන්නද? ඒකට මේ සමාධියක් කියනවාදී මේකයි කියනවා තමයි තේරෙනවා. එතන මේ ප්‍රඥාව කියන එක මේ ආස්වාද කරනදී ආස්වාද වැටෙන්නේ තමයි කාගවත් සාක්ෂියක් නැහැ. ප්‍රස්වාසී වෙන කළ දැනගන්නේ අන්නේ ටික දෙලින් කියන්න පුළුවන් වගේ. ඒකත් තියෙනවා අන්තරාය දැනගෙන ගන්න ලබලා තියෙනවා. මම කියන්නේ මේ සාක්ෂිය දෙන්නේ මේ හදන්නේ. ආංශික වශයෙන් ලැබලා තියෙනවා. ඔය කට්ටිය ඇවිල්ලා මේ ඉමල් ලැබනකොට රැස් වෙනවා 18 ගියන් වෙනවා කියන කතා ඉන්නේ නිකන් මේ මාකටිං පාරක් එකද තියෙන්නේ. ඒ තමන්ගේ දේ දැනගෙන ඒක වැඩි වෙන විදිහට කටයුතු කරන්නේ මේ නිවනේ නියෝගේ ඒවා හේතු වාසනා වේවා කියලා. ගය එන්න උත්සාහකාරී කාර්යසජහන කිරීමේ අපි මේ දේශනා සාකච්ඡා සම්බන්ධ සැසියාවක් මම කරනවා. සිතාවත ආසනම්මේහි සංගතම් පුඤ්ඤ